کی اس کے لب کی بھارت سنیما رسم میور کی دھاولیا مدر سا چلی مدر سا چلی خدا جی دھاگے نہ ඔබ ಭಾರತ සිනමාවේ ගීත අහන දවස. ඉතින් ඔබ ගීත ඉල්ලීම් කරලා තියෙනවා අපෙන්. ඒ ගීත අහන්න බලාපොරොත්තු වෙන්නේ නැති. හැබැයි හැම ගීතයක්ම අපිට අද දවසේ ප්‍රචාරය කරන්න බෑ. ගීත කිහිපයයි අපිට වැඩසටහන ප්‍රචාරය කරන්න පිළිවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද හෝ ඉදිරි සතිවලදී ඔබේ ඉල්ලීමත් ඒ විදිහටම අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද බොහොම ආදරණීය ගීතාවලියක මෙහිය මේ විවේකයේ ඉදා දවසේ ඔබට විඳගන්න පිළිවන්කම ලැබෙවි කියන විශ්වාසයෙන් ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිව රසවින්දනය කරන ආදරණීය මිතුරන්ට මිතුරියන්ට බොහොම සතුටින් අදත් මෙලෙස ආරාධනා කරන්නේ ඒ උත්තර ಭಾರತೀಯ මියුරු රසය විඳගන්න වදෙන්න මේ මధుර සංජය تیری دیکھی شرابی یہ دل ہو گیا سنبھالو مجھ کو او میرے یارو سنبھلنا مشکل ہو گیا میرے خواب تیرے تصویریں جیسے ہوں دیوار پہ پہ فدا میں کیوں ہوا آتا ہے غصہ مجھے پیار پہ میں لٹ گیا مان کے دل کا کہا میں کہیں کا نہ رہا کیا کہوں میں دل ربا یہ جا تیری آنکھوں کا یہ میرا قاتل ہو گیا گلابی آنکھیں جب تیری دیکھی شرابی یہ دل ہو گیا بچا لوں حسینوں سے میں تیری قسم خوابوں میں تھی بچتا پھرا ناز نینوں سے میں توبہ مگر مل گئی تجھ سے نظر مل گیا گھر بھیج گئی سن جدا او بے خبر ذرا ہنس کے جب دیکھا تو نہیں میں تیرا بسمل ہو گیا گلابی آنکھیں جو تیری دیکھی شرابی یہ دل ہو گیا سنبھالو مجھ کو میرے یاد سنبھلنا مشکل ہو گیا ඒ වගේ අවස්ථ බර ඔබ ඉල්ලීමකින් අදත් අපිට මේ විදිහට අද රසංජනය ආරම්භ කරන්න ලැබුණේ The Train චිත්‍රපටයේ 1970 අඩංගු ගීතය. නීලගිරි එක්ස්ප්‍රස් නම් වුණු කොලිවුඩ් චිත්‍රපටයේ කතාව තේමා කොටගෙන රෝස් මූවිස් නිෂ්පාදනය කළා The Train නිෂ්පාදකවරයා රමේෂ් බේල් අධ්‍යක්ෂකවරයා රවි නගායච් සංගීතවත් කළා රාහුල් දේවබර්මන් ගීපද රචකයා ආනන්ද බක්ෂි ගීතය ගායනා කළා මොහම්මද් රෆී රාජේෂ් කන්නා සමග නන්දා ප්‍රධාන චරිත රංගපෑවා රාජේෂ් කන්නා සමග නන්දා මේ ගීතයේ රූපරාමයේ රංගපෑවා මෙතරණි මද ඉන්දියා චිත්‍රපටයේ රංගන දායකත්වය තුල ඔහුට ලැබුණු රසික ආදරය නිසාවෙන් තමන්ගේ මංගලය වෙනුවෙන් චිත්‍රපට රසක් ලැබෙන්නට පටන් ගත්තා. ඒ අනුව ඔහු 50 දශකයේදී තාම ජනප්‍රිය වංගන ශිල්පියෙකු බවට පත් වුණා විතරක් නෙවෙයි ඔහු ඒ වෙනුවෙන් කැප වුණු ඒ වෙනුවෙන් Tamanගේ දායකත්වය ලබා දුන් ඒ නිසාම බොක්ස් ඔෆිස් වාර්තා පිටවන්නට හැකි වුණු චිත්‍රපට රසකම රංගන ශිල්පියා වෙන්නට වාසනාව ලත් සුනිල් දත් නූතන් ජමුනා රංගන දායකත්වය ලබා දුන් 1967 පෙරගත වුණු මිලන් චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගන්නේ. ප්‍රසාද් ප්‍රොඩක්ෂන් වෙනුවෙන් එල්.වි. ප්‍රසාද් නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා ඒ සුභා රාවෝ සංගීතවත් කලා ලක්ෂ්මීකාන්ත ප්‍යාරේලාල් ගීපද රචකයා ආනන්ද බක්ෂි මේ ගීතය ගාන කරනවා ලතා මංගেশකර සමග මුකේෂ් චිත්‍රපටයේ සුනිල් දත් සමග නූතන් මේ ගීතය ගාන කරමින් චිත්‍රපටයේ රංගපෑවා. کبھی بھی یہ بادل گگن پہ چھائے بجلی سے ڈر گئے تم ڈر کر قریب آئے جنم کی ندیا کے اس پار ملے اس پار ملے අපි ඊළඟට යන්නේ තවත් ඊටාම රසවත් වුණු 80 දශකයේ ඔබ රසවින්ද ආදරණීය මතකයක මිහිර විඳගන්න ඒ අතරේ ඔබට අපේ වැඩසටහනට කතා කරන්න පිළිවන්කම ලැබෙනවා. අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් දක්වනවා වගේම ඔබ කැමති ගීත තියෙනවා නම් මధుර සංජලී වැඩසටහන අහන්නේ ගීත පිළිබඳව මතක් කරන්න පිළිවන් 066 22 600 066 22 600 කියන අපේ දුරකථන අංක වලින් ඔව් මේ විලන් චිත්‍රපටයේ ගීතෙන් පසුව ඔබට පිළිවිදින් තුන්වෙනි ගීතයත් හතරවෙනි ගීතයත් රස විඳින්නට වන්නේ එල්.වි. ප්‍රසාද් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දෙකක එක් දූජේ කේවියේ 1981 කමල් හසන් සමග රති අග්නිහෝත්‍රි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා අධ්‍යක්ෂකවරයා කේ බාලචන්ද්‍ර සංගීතවත් කළා ලක්ෂ්මීකාන්ත ප්‍යාරිලාල් දීපද රචක ආනන්ද බක්ෂි මේ ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර සමග අනුප ජලෝටා චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රඟපෑවා කමල් හසන් සමග රොටි අන්තනගතුයි රසවත් වුණු ගීතයක් වගේ ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගීතය රස විඳින වෙලාවේ අපි යන්නේ ඊළඟට හම්රාහි චිත්‍රපටයේ ගීතයක් රස විඳින 1963 තිරගත වුණු අ, රාජේන්ද්‍ර කුමාර තමයි මෙහි අ, ප්‍රධාන රංගන ශිල්පියා බවට පත් වෙන විශේෂම 60 70 දශකයන් තුළ ಭಾರತ සිනමාවේ හිටපු තවත් විශිෂ්ට රංගන ශිල්පියෙක් හින්දි සිනමාවේ ජුබිලි කුමාර් විදිහටත් ඔහු අනුවර්තන නාමයෙන් සැලකෙනවා. ඔහු සමග මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජමුනා. අපි අහමු මේ ගීතය චිත්‍රපටය නිෂ්පාදනය කළේ එල්.වී. ප්‍රසාද් අධ්‍යක්ෂකවරයා ටී ප්‍රකාශ් රාව් සංගීතවත් කලා පද්මශ්‍රී ශංකර සාජ්ජායිකිෂන් ගීත රචකයා හස්රත් ජයපුරි මේ ගීතය ගායනා කරනවා මුබාරක් බෙගම් සමග මොහම්මද් රෆි චිත්‍රපටයේ රාජේන්ද්‍ර කුමාර් සහ ජමුනා වෙනුවෙන් තමයි මේ මුබාරක් බෙගම් සමග මොහම්මද් රෆි ගීතය ගායනා කරන්නේ මොහම්මද් රෆි විසින් ගායනා කොට තිබෙන ගීත අතුරින් යුග ගීත වලින් මේ මුබාරක් බෙගම් සමග ගානා කරන ලද එකම ගීතය වෙනවා මේ හම්බාහි චිත්‍රපටයේ මේ ගීතය. پون جھٹورے خوشبو විදිහට තෝරා ගන්නා ගීතයත් ඉතාම රසවත්ුණු ගීතයක් අපේ ආදරණීය මිතුරන් ඉල්ලීම පරිදි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය නන්දා නන්දා පිළිබඳව අපි කතා කරලා තියෙනවා විශේෂයෙන්ම මේ කලාබසා චිත්‍රපටයේ තම සහෝදරිය ලෙස රංගපෑ නන්දාගේ රංගපෑම් හා ස්වරූපී බව දැකපු ජනප්‍රිය නළු දේවානන්ද තමන්ගේ නිව්කේතන් සිනමා සමාගම නිපදුනාට පස්සේ එහි හම්දවුණු චිත්‍රපටයේ ප්‍රධාන නිරේගේ චරිතයට ඇය තෝරාගත්තා මේ චිත්‍රපටයත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා ඒ ඇයට පෙම්වතේගේ චරිතය රඟපෑම සඳහා ආරාධනා අ, ඊට පස්සේ ගලා එන්නට පටන් ගත්තා කියලා සඳහන් වෙනවා නන්දා සමගින් සංජය මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ वो दिन याद करो 1972 කේ අමරනාත් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ලක්ෂ්මීකාන්ත ප්‍යාරේලාල් සංගීතවත් කළා ආනන්ද බක්ෂි ගීපද රචකයා میں لتا منگیشکر سمگت سلا تہل گانا کر گیت یاد چترپٹی روپ رام میں سنجے کانت سمگ نام دار محبت کی کہانیاں سنانے لگی جمع ශිල්පිනියකට අමතරව නැටුම් ශිල්පිනියක් විදිහට අති දක්ෂ කෙනෙක් විදිහට තමයි ಭಾರತ සිනමාවේ හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ. මීට අමතරව මේ ගොඩක් දෙනෙක් දන්නේ නැති අංශයකට ඇය යොමු වෙලා හිටියා. ඒ තමයි සංගීතයේ ප්‍රගුණ කරපු ගායිකාවක් ලෙසත් ඇය ජනප්‍රිය වුණු කෙනෙක් කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. කොහොම වුණත් ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන කීපයක්ම දිනා ගන්නට හැකියාව ලබා ගන්නවා තමන්ගේ අ, මේ නිර්මාණ ජීවිතය තුළ. ඒ නිසා ඇය ಭಾರತ සිනමාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. ඇය සූරජ් චිත්‍රපටයේ රාජේන්ද්‍ර කුමාර් සමගින් තමයි රංගපාන්නේ 1966 තිරගත වුණු. චිත්‍රපට නිෂ්පාදනය කළේ ටී ගෝවින්දරාජන් අධ්‍යක්ෂකවරයා පී ප්‍රකාශ් රාව් සංගීතවත් කළා පද්මශ්‍රී ශංකර් ජයකිෂන් ගීපද රචක හස්රත් ජයපුරි මේ ගීතය ගායනා කරනවා මොහම්මද් රෆී මොහම්මද් රෆී ගායනා කරන්නේ රාජේන්ද්‍ර කුමාර් වෙනුවෙන්. චිත්‍රපටය 1966 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන තුනක් ලබා ගන්නවා මොහම්මද් රෆි, හසත් ජයපුරි සහ ශංක ජයකිෂන් වෙනුවෙන් ඒ මීට අමතරව සූරජ් චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණු කාලයේදී තමයි මේ ශංක සහ ජයකිෂන්ට ඉන්දිය රජයෙන් ලැබෙන උසස්ම සම්මානය පද්මශ්‍රී සම්මානය පවා ලබා ගත්තේ. Thank you. لیکن غرفت کے بنا پیتا چہرہ تیرا راجنگ ایک دیپ محبت تمہتوت جلا دوں گا I sola, sola, sola, sola, sola, sola, sola, sola, විදිහට ඔබ අපිට මේ පසුගිය සතිවල ඉල්ලීම් කර ගීත අතුරින් කීපයකුත් වගේම ඊටාම රසබර නිතර නොඇසෙන ගීත කීපයකුත් සමග තමයි අපි ගීත පෙළගැස්ම හදාගෙන මේ විදිහට මధుර සංජලි වැඩසටහනින් මේ රසය මිහිර විඳ ගන්න ලබා දෙන්නේ. ඔබට කතා කරන්නත් පුළුවන් මේ වෙලාවේ මැදිරියට 0.66යි 22.836 0.66යි 22.836 601 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙනවා. සමහර යෝජනාවක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කැමති ගීතයක් වෙන්න පුළුවන් අහන්න බලාපොරොත්තු වෙන. මෙවනම දෙකට අපිට කතා කරන්න පිළිවන්. අපි යමු ඊළඟ ගීතයට රාජ් කපූර් සහ නූතන් මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ අනාරි චිත්‍රපටයේ නව ගීතය තෝරා ගන්නවා 1959 තිරගත වුණු ಚಿತ್ರಪಟ ನಿಷ್ಪಾದನೆ करने ಬಿ ಲಾಜ್ಪಾನ್ ಅಧ್ಯಕ್ಷಕವರಾದ ಋಷಿಕೇಶ್ ಮುಖರ್ಜಿ ಸಂಗೀತೋತ್ಕಲ ಶಂಕರ್ ಸಹಜಾಯ್ ಕಿಶನ್ ಗೀತದ ರಚಕ ಶೈಲೇಂದ್ರ මේ ගීතේ ලතා මංගেশකර් ගායනා කරනවා චිත්‍රපටයේ නූතන් වෙනුවෙන් ඒ වගේම තමයි මේ ගීතය චිත්‍රපටයේ විරහ ගීතයක් නමුත් විරහ ගීතයක් වුණාට මේ ගීතයේ රිද්මය වැඩි ගීතනුවක් මේ ශංකසා ජයකිෂන් විසින් කරන ලද කිසියම් වූ පරිශ්‍රණයක ප්‍රතිඵලයක් වුණා මේ පෙරාජාන ගීතය මොකද ඔවුන් කල්පනා කළා විරහ ගීතයක් රිද්මය වැඩි ආකාරයකට නිර්මාණය කළොත් මේ ගීතය ජනප්‍රිය වෙයිද කියලා අනිවාර්යයෙන්ම ඔවුන් විසින් කරන ලද පරීක්ෂණය ඉතාමත් සාර්ථක වුණා මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. जाऊं අපේ එකින් එක මේ රසය මේ රාත්‍රියේ විඳ විඳින වෙලාවේ ඊළඟට ඔබට රස විඳින්න තියෙන ගීතයත් ඉතාම රසවත් උණු ගීතයක් බාටපත් වේවි. බලන්න මේ 80 දශකයේ ඔබට රස විඳින්න ලැබුණු ගීතයක් ආශා භෝෂ්ලගේ හඬින් තමයි අපි ඔබට අහන්න ලබා දෙන්නේ. චිත්‍රපටය උම්රාව ජාන් 1981 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ මුසාෆිර් අලි සංගීතවත් කළා අයියාම් ගීපද රචකයා ශරායර් ගීත ගාන කරන ආශා භෝස්ලේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රේඛා වෙනුවෙන් රේඛා සමග නස්රුදීන් ශා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා 1954 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මද්රාසයේ චෙන්නයි වල තමයි මේ රේඛා නමුණු නිලිය උපත ලබන්නේ දකුණු ඉන්දියානු ඉතාමත්ම ජනප්‍රිය රංග ශිල්පියෙක් වන ජෙමිනි ගණේෂන් සහ පුෂ්පවෙල්ලි නම්මුණු නිලියට දාවව ඇය දැනට වසර 64ක කාන්තාවක් ඉතාමත් සුරූපී කාන්තාවක් වෙලා තියෙනවා මේ බොලිවුඩ් සිනමාවේ අද සිටින වයස්ගතම සුරිපුයි කාන්තාව බවට පත් වෙලා තියෙනවා මේ රේඛා. ලිපිනේ ඔබට ලියන්න පුළුවන්. නිෂ්පාදක මధుරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක මధుරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳුරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ මම අනුරාධ රෝහණ කප්පුතුමා.